තේරුණා ස්වාමීන් පැහැදිලි අප්‍රමාණපි. තව කුංචි ප්‍රශ්නයක් අහන්නම් ස්වාමීන් වහන්සේ. දැන් සෝමනස්ස සහගත දීප්ති සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත කිව්වොත් ඒ ටික අකුසල් චෛතසික වලට වැටෙන්නේ. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත පැත්ත ගත්තාම කුසල්. දැන් සම්ප්‍ර ඥාන ඥාන සම්ප්‍රයුක්ත කිව්වොත් එතන දැන් මං අකුසල් පැත්ත කිව්වොත් අපේ ශරීරයේ ඔක්කොම ඔය නිකන් මම මේ ඇඩ්‍රනලින් ඒ වගේ කියන්නේ හොඳ නැති හෝමෝන්ස් එනවා. එතකොට අපි නිකන් මං මේක ඕජස නිකන් ඥාන සංප්‍රයුක්ත කිව්වොත් ඒක ඕජස වගේ දෙයක් කියලානේ. ඒක මං දන්නේ වෙස්ටර්න් එකේ නම් එහෙම එකක් නැද්ද කොහෙද ස්වාමින් වහන්සේ? මේ එහෙම අපට භෞතික ද්‍රව්‍යත් එක්කලා මේවා සංසන්දනය කරන්න බෑ මොකද දැන් යම්කිසි කෙනෙකුට සෝමනස්ස සහගත බවත් එක්කලා ශරීරයේ හොඳ හෝමෝන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ඒ සෝමනස්ස බව කාමච්ඡන්දයත් එක්කලා බැඳුණු එකක් වෙන්නට පුළුවන්. ඒ කාම අරමුණුත් එක්කලා වෙන්නට පුළුවන් එයාගේ සෝමනස්සේ මතුවෙන්නේ. ඒ නිසා ශරීරයේ ඒ මේ ඕජාවන් ක්‍රියාත්මක වෙන්න එතකොට මේ හෝමෝන ක්‍රියාත්මක වෙන්න එන්සයිම ක්‍රියාත්මක වෙන්න මේක නිර්ාමස ප්‍රීතියද සාමස ප්‍රීතියද කියන தত্ত্বයට අද කාලේ විග්‍රහ කරලා තියෙනවා කියලා මං හිතන්නේ නැහැ. එතකොට බටහිර ලෝකේ හඳුන්වන්නේ ප්‍රීතියෙන් ඉන්නකොට මේ මේ ධර්මයන් වැඩෙනවා. මේ මේ මේ හෝමෝන ක්‍රියාත්මක. එතකොට ඒ ඒගොල්ලෝ හඳුන්වන්නේ ඊටාම රළු තත්ත්වේ. හැබැයි ඒක නිර්ාමස ප්‍රීතිය කියන තැනට ගිහාම කොහොමද වෙන්නේ කියන එක අද ඒගොල්ලෝ තින් යම් යම් පරීක්ෂණ කරගෙන යනවා භාවනා කරන අයගේ අල්ෆා බීටා ආදී මේ මේ එක් එක් මට්ටම් මනිමින් විවිධ උපකරණ වලින් ඒවා සොයමින් යනවා. ඉතින් තාම ඒවහි පැහැදිලි නිස්සතාවකට ගිහිල්ලා නැහැ. ඒ නිසා භෞතික වශයෙන් කය ක්‍රියාත්මක වෙන තත්වයන් එක්කලා මානසික තත්වයන් 100ට 100ක් අපිට විග්‍රහ කරන්න බෑ. මම හිතනවා ප්‍රමාණවත් කියලා.